ධර්ම සංතාගාරය ඉදිරිපත් කිරීම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන සයිබෝන් සකිසඳ අද මේ ඉරිදා උදේ ඔබ අපි එකතු වෙලා මේ සකස් වෙන්නේ සැදී පැහැදෙන්නේ සිතිජ සංഭാෂණ කූටාගාරයට සංභාෂණාගාරයට එකතු වෙන්නේ. ඔබ දන්නවා සිතිජ හදවතේ මනසේ ඉම්ගල් ගලවන කතා බහක් අරමුණු කරගන්නා සංභාෂණයක්. අපි ඒකට සිතිජ සංතාගාරය කියලා කියනවා. ඔබ දන්නවා සංතාගාරය කියන වචනේ අපේ පැරණි බෞද්ධ සම්ප්‍රදාය ඉතිහාසයටත් සම්බන්ධයි නැත්නම් ඉන්දියානු ඉතිහාසයටත් සම්බන්ධයි. පැරණි පුරාතනයේ ජනපද යුගයේ වැඩිහිටියෝ සමහරලාට එකතු වෙලා සම්තාගාරේ රැස් වෙලා කිසිම බාධකයකින් කිසිම ගැටමකින් වගේ තොරව එකිනෙක කරුණු කාරණාත සාකච්ඡා කරන්න තීරණ ගන්න එකතු වෙච්ච අවකාශය තමයි සම්තාගාරය. ඉතින් අපේ සම්තාගාරය අද නැත්තම් සිතිජ සංഭാෂණාගාරයේ ඔබ දන්නවා මම බොහෝ වෙලාවට මගේ හිතාම ළඟ ලබන මිතුරෙක් එකතු කරගෙනයි මේ කතා බහ කරන්නේ. ඔබ තුන්වෙනි පාර්ශ්වය නම් අපි දෙන්න මෙතන වාඩිලා කතා කරනවා. අද මා සමග මගේ චිරකාලීන බොහෝ දීර්ඝ කාලයක් තිස්සේ මිතුරෙක් වන සමහරට ඔබ යමෙක් නමින් දන්නා උපාලි අමරසිංහ අද මා සමග ඉන්නවා. උපාලි එක පැත්තකින් කලාව සාහිත්‍යට ලැබි රසිකෙක් වගේම කලා විචාරකෙක් සිනමා විචාරකෙක් පොදුය කලා විචාරකෙක් කියලා කියනවා. ඒකම උපාලි ඉතාම දීර්ඝ කාලයක් අපේ රටේ ප්‍රජා ජීවිතය සම්බන්ධ වන නොයෙකුත් සංවිධාන ක්‍රියාදාමය ඇතුළේ ප්‍රජා ජීවිතයේ ඉහළට නංවනු සඳහා වූ ක්‍රියාදාමය ඇතුළේ ක්‍රියාත්මක වෙච්ච වෘත්තිකයෙක් ඒ වගේම අපේ රටේ ජනවාර්ගික ප්‍රශ්න වගේ දේවල් ගැන පෞද්ගලිකව උනන්දු වෙච්ච ඒ වෙනුවෙන් සංවිධානාත්මකව මැදිහත් වෙච්ච වෘත්තිකයෙක් ඒ වගේම අන්තර් ආගමික සංഭാෂණය සම්බන්ධයෙන් ඕ විශාල උනන්දුවක් දරලා ඒ වෙනුවට තමන්ගේ ජීවිතේ යම් විදිහකට කැප කරපු ක්‍රියාකාරකෙක්. මොපාලි ආයුබෝවන් අද ආයුබෝවන් කතා කරමු. අපි ඉතින් අපි වෙනදා සමහරට හම්බුනම් කතා කරන්න ඉඳ තියෙන දේවල් තමයි අද අපේ සාකච්ඡාවට ගත යුත්තේ. මට සමහරලාට උපාලි කල්පනා වෙනවා දැන් මම හුඟක් කාලයක් ඔබ දන්නවා. ඔබ ඔබේ ඇසුරු කරපු ගුරු පරිශදත් මම ටිකක් දන්නවා ටිකක් නසමට හොඳට දන්නවා. ඒ ඔක්කොම ගමනේ යම් දේවල් දන්නවා. නමුත් මම ඒ වගේම මම දන්නවා ඔබ මේ වෙනකොට මේ යෝග එහෙම නැත්නම් හත යෝගා අභ්‍යාස ගැන අධ්‍යයනය කරපු උනන්දු වෙච්ච පුහුණු වෙච්ච සමහරට ගුරුවරයෙක් වශයෙන් ක්‍රියාත්මක වෙනවා කියලා. මම ටිකක් කල්පනා කරා කොහොමද ඔය මේ මේක ගලප්ප ගන්නෙ? ඒ කියන්නේ මේ ප්‍රශ්නයක් විදිහට නේ මහන්නේ සමහරලාට අපේ අහේලෞකික නැත්නම් විද්‍යාත්මක සිතීම ඇතුලේ අපි ජීවත් වෙන පුරුදුලා තියෙන සමාජයක අපි ඉන්නේ. දැන් යෝග දර්ශනේ වේවා නැත්නම් භාවනා වගේ දේවල් අපෝඝාතනේ පෙර සිට අපිට ආපු දේවල්. ඉතින් සාමාන්‍යයෙන් මම කියන්නේ හැමදෙස්සම කියන නමුත් සාමාන්‍යව විද්‍යාත්මක චින්තනය කියලා කියන එක මේ වගේ දේවල් දිහා බලන නිගරු බැල්මකුත් තියෙනවා. එතකොට මේ අපි අපි මේක අභ්‍යන්තර වශයෙන් අර්ථ ගන්නවන්නේ කොහොමද කියන එක මම හිතන්නේ ඉතාල වැදගත් ප්‍රශ්නයක්. අපි ඔක්කොම අද කතා කරන්න වටින්න පොදුවේ මේ මේ වගේ තියෙන වැදගත්කම මේක අපේ ජීවිතේට අභ්‍යන්තරව අර්ථ ගන්න ගන්න කෙසේද ඒ තීරුම අපි නැවත ශ්‍රාගන්නේ කොහොමද වගේද? ඔබේ අත්දැකීම මොකක්ද ඇත්තටම උපාන්නේ? මම සුනිල් පළමුවෙන්ම මම කැමති මේ සිතද සංවාසනයේට ආරාධනා කිරීම සම්බන්ධයෙන් දැන් මේ දිනෙමේදී සුනිල් කියපු විදිහට දැන් මේ යෝග සම්බන්ධයෙන් මගේ විවිධ ශාස්ත්‍රවල සම්බන්ධතාවයට අමතරව යෝගවලට සම්බන්ධතාවය එන්නේ 2006 විතර එච්චර ලොකු කාලෙකුත් නෑ අවුරුදු 14ක් 15ක් විතර. නමුත් ඒ මේ සුනිල් කියපේට මේ භෞතික නැත්නම් විද්‍යාත්මක ක්‍රමය පිළිබඳට ඒකට ප්‍රතිපක්ෂ දෙයක් හැටියටත් වඩා ඒකත් එක්කම සමගාමී දෙයක් හැටියට තමයි මම මේ යෝග සලකන්නේ එක පැත්තකට. ඒක විද්‍යාත්මකයි කියලා. ඔව් අපි අධ්‍යාත්මික මේ කොටසක් තියෙන්න පුළුවන්. අධ්‍යාත්මික කොටසත් මම හිතන විදිහට කාර්කම් භෞතිකයි. නමුත් මම මම කියන්න හදන්නේ දැන් අර සුනිල් ඉස්සලා කියපු විදිහට මේ හත යෝග දැන් දැන් ඉන්දියාවේ පුරාතන ඉන්දියාවේ මේ යෝග ක්‍රම නොයෙකුත් වර්ධනය වෙන අවුරුදු 5000ක් අතර ඍෂිවරුන් මේක අභ්‍යාස කරලා කරලා එක එක අර මේ මොකක්ද ඒකට කියන්නේ ස්කූල්ස් ඔෆ් ගුරුකුල ගුරුකුල වලට සම්ප්‍රදායන් කොටස් සම්ප්‍රදායන් කොටස් වලට බෙදලා ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒකේ සුනිල් කිව්වේ අර හත යෝග ඒ ක්‍රම පද්ධතිය තමයි ලෝකේ ගොඩාක් <laughs> ජනප්‍රිය සහ වැඩියෙන් භාවිත කරන්නේ. අතන මමත් 2006 පටන් ගත්ත එකෙන් නමුත් දැන් මම මේ ප්‍රායෝගිකව කරන මේ ඒ ගුරුකුලේ නැත්තම් ඒ අභ්‍යාස ක්‍රමය ඇවිල්ලා කුණ්ඩලිනී යෝග. ඔව් දැන් ඒක මම මටත් ඒක මම මට ඒක තේරෙනවා ඔය දැන් කියනකොටම දැන් අත්වසින් මේ පැරණි සම්ප්‍රදායන් තුලත් හත යෝග සලකන්නේ ගමනේ මුල් පියවර විදියට එක්තරා විදියකට. ඒක ඊට ඊට පස්සේ යන්න ඕන ක්‍රියායෝග දෙසට නැත්නම් අභ්‍යන්තර දෙස ඒක තමයි අදහස මේක එක්තරා විදිහකට අර නේ එහෙම නේද කියන්නේ ශරීරයේ මනස තුලනය කරගන්න ඉස්සලා ඉගෙන ගැනීමේ ක්‍රියාව. ඒ කියන්නේ ඒකේ දැන් මට හිතෙන්නේ ඒ කියන්නේ අර එකක් අනිකට වඩා හොඳයි කියන එක නෙවෙයි. නමුත් ඒ කුණ්ඩලිනී යෝගවල තියෙන විශේෂත්වය තමයි මේ සම්ප්‍රදායන් වල සම්මිශ්‍රණයක් තිබීම. ඒ කියන්නේ දැන් දැන් උදාහරණයක් හැටියට දැන් ලංකාවේ මේ උගන්වන හත යෝගවල මූලික වශයෙන්ම මේ ශාරීරික අභ්‍යාස වලට තමයි මේක පෙනෙන්නේ වගේ කුඩින් බොහලට ඒක පුහුණු වෙන්නෙත් එහෙම පුහුණු වෙන්නෙත් එහෙම ඒ කියන්නේ සමහරට ඒ ගුරුවරයාගේ තියෙන අභ්‍යාසයේ නම්නීකරණය අනුව ඔරියන්ටේෂන් එක අනුව එහෙම වෙන්න පුළුවන් නමුත් ඇත්තටම ගත්තාම මේ හැම එකෙම අර අර දැන් උදාහරණයක් ගන්නකෝ දැන් කුණ්ඩලිනී යෝගවල තියෙන මූලික ලක්ෂණ කීපයක් තමයි ආසන දැන් අපි ඉඳගෙන ඉන්න විදිහ පිළිබඳව එක් එක් ආසන අපේ තියෙනවා එතකොට මුද්‍රා කියලා තියෙන අපි අත හරිය ඒ කියන්නේ මුද්‍රා 5000ක් විතර තියෙනවා. ඒ ඒ වගේ නැවතත් අර මම ඉස්සෙල්ල කියපු මේ විද්‍යාත්මක කොටස එන්නේ දැන් අපේ අම්මාකාරයක ඇඟිලි දෙකක් එකට තද කරගත්තාම ඒකෙන් අපිට ස්නායු පද්ධතියට මොන වගේ දෙයක් වෙන්නේ. ඒක ඒක පොඩි විද්‍යාත්මක වෛද්‍ය විද්‍යාත්මක සම්බන්ධතාවයක් තියෙනවා. ඒක හිතාගන්නත් බෑ සමහර විට අවුරුදු 50කට ඉස්සෙල්ලා ස්කෑන් මැෂින් නැතුව කොහොමද මේ මේක තමයි මම කියන්නේ දැන් අපි එතන තමයි ඒක දෙයක් රසායනයක් කියලා මම කියන්නේ අපේ විද්‍යාව දැනට තියෙන විද්‍යාව ඒක තියෙන ගැටලුව විදිහට මම දකින්නේ <laughs> මම අවුරුදු 10ක් විතර ඔය විද්‍යා ශාස්ත්‍රයේම ආචාර්ය පද්ධතියක් වගේ මිනිස්සෙක්. <laughs> ඒක අර අපි කියන එපිස්ටමොලොජිකල් නැත්නම් ඥාන විමර්ශන ප්‍රශ්නය දැන් හැරිලා බලනකොට කාලයක් තිස්සේ මම කියන දේ තමයි ඒ උපංගේ ගැටලු දෙකක් තියෙනවා කියලා. <laughs> එකක් තමයි විද්‍යාව කවදාවත් පිළිගන්නේ සාමාන්‍ය විද්වත් මේක එක්තරා මූලික විශ්වාසයක් මත පදනම් වෙන්න කියලා. ඒ මූලික විශ්වාසය තමයි අපේ ප්‍රපංච ලෝකයෙන් ඔබ්බේ කිසිවක් නැහැ. මේ ප්‍රපංච ලෝකේ පමණයි පවතින්නේ. ඒ මානෙ පමණයි සත්තාවයි මානෙ පමණයි යථාර්ථය. ඒකට අපේ ඇසට කනට ගෝචර වෙන ලෝකෙම ඔබ්බේ වෙන මානෙන් එහෙම නැහැ. ඒකට අපි අධ්‍යයනය කරන්න ඕනේ මේක කියන. ඒතර ඒක ඒක විශ්වාසයක්. මොකද ඒක ඒක තවරු කරන්න බැරි දෙයක්. හැබැයි දැන් විද්‍යාවටම පේනවා එතනින් ඔබ්බේ වෙන වෙන මානසික ක්‍රියාදාමයන් තියෙනවා කියලා. ප්‍රකාශින්ග ශක්තිය ඔබ කිව්වාගේ භෞතික තමයි අන්තිම වෙන වෙන গুপ্ত දෙයක් නෙවෙයි දෙවෙනි ප්‍රශ්නේ විද්‍යාවචන මූලික ගැටලුව කියලා මම හිතන විද්‍යාවට බෑ ලෝකය මෙහෙම එක මිටට ග්‍රහණය කරගන්නේ හැමතිස්සෙම ඇනලිටිකල් කියන්නේ ලෝකේ කැලලට බෙදෙන්න ඕන කැලේට බිඳලා බිඳලා බිඳලා ඒවට තමයි කිව්වේ සබ්ජෙක්ට්ස් කියලා කියන්නේ. එතකොට පැරණි විද්‍යාවන් තියෙන ඒ පදනම මත නෙවෙයි. එතකොට ඒක තමයි මම හිතන්නේ මූලික ලක්ෂණේ පුරාණ විද්‍යාවන් මේ විද්‍යාවෙන් වෙනස් වෙන. කියන්නේ පුරාණ විද්‍යාව තියෙන ක්‍රමයක් යම් කිසි අර අර මුලට ගිහිල්ලා වගේ අර ශක්ති මූලයට ගිහිල්ලා ඒක සමස්තයක් විදිහට තේරුම් ගන්න කරන උත්සාහය. එතකොට ඒක අර දැන් සිස්ටම්ස් අයිඩයක් පද්ධතියක් විදිහට ලෝකේ දැනගැනීම මම ඔය සුනිල් කෙනෙකුට හොඳ උදාහරණයක් කියන්න ගමන් දැන් ඒක මතක් වුණා මට දැන් ඒ ඔය මේ නැවතත් අර පුරාණ ඉන්දියාවේ මේක ගැන යම්මාකාරයක අධ්‍යයනය කරලා විශ්ලේෂණය කරනකොට දැන් මෑත කාලයේදී අපේ දිනදා ජීවිතයට වඩාත්ම මම හිතන්නේ ප්‍රයෝග වෙන වැදගත් වෙන කොටසක් හැටියට ඒ කට්ටිය අර ලංගනම් කියලා ඒ කියන්නේ ෆාස්ටිං නැත්නම් ආහාර සහ වෙනත් දේවල් යම්මාකාරයක පරිපාලනය පාලනය කිරීම කියන්නේ ඒක කියන්නේ ඒකේ සංස්කෘත භාෂාවෙන්ම ලංගනම් පරම ඖෂධම් කියන්නේ. ඒ කියන්නේ fasting is the best medicine. ඒ කියන්නේ උපරම පරම පරම ඖෂධ ඖෂධ. ඉතින් ඒකේ ඒ හතර තමයි එකක් ආහාර පාලනය. අපි දැන් දැන් අපි තාම කැදරකමට කෑම කනවනේ. ඒ කොහොමද ඒක පාලනය කරන්නේ? ඒ පාලනය කිරීමේදී අපිට ලැබෙන සුවය මොකක්ද? ඒතර දෙවෙනි එක තමයි මේ fasting breath ඒ කියන්නේ අපේ ආශ්වාස ප්‍රාශ්වාස කරන සම්පූර්ණ එක පාලනය කරලා යෝගවල ඉතාම සංකීර්ණ විදිහට එක එක ශ්වාසන ක්‍රම ක්‍රම තියෙනවා ඒක ප්‍රාණයාම කියලා මේ එක එක ක්‍රම. එතකොට ඒ ක්‍රම වලින් අපිට දැනෙනවා අපේ ශරීරයේ යම් ආකාරයක මේ මොකද කියන්නේ මේ මේ යම් ආකාරයක මේ සංයුතිය ඇතුලේ තියෙන සංයුතිය වෙනස් වීම දැනෙනවා. ඒ කියන්නේ ඒක ඒක භෞතිකම දැනෙන බෑ. ඒතකොට ඒක ඒක අපිට නැවත නැවත දැන් මම කැමති අර මේ මම හිතනවා මහාචාර්ය ගම්ලත් තමයි වැඩිම පාවිච්චි කරේ සතත අභ්‍යාසය. අපි නැවත නැවත නැවත නැවත කරනවා කියලා කියන්නේ ඒකේ යම් ආකාරයක විශේෂ ප්‍රාගුණ්‍යයක් අපිට එනවා. ඒක ඇත්තම අර ඒක බෞද්ධ සම්ප්‍රදාය හැටියට විදිහට අර එතන තමයි වැඩේ තියෙන මුල. ඒ කියන්නේ අපි නැවත නැවත කිරීම පුරුද්දට යනවා. පුරුද්ද නැවත නැවත වීම ඒ ඔබ බවට පත් වෙනවා. ඔබේ ස්වභාවය බවට පත් වෙනවා. ඒ කියන්නේ අපේ ජීවන පැවැත්ම පැවැත්ම බවට පත් වෙනවා. දැන් අපේ තියෙන මිනිස්සුන්ගේ තියෙන අවුල ඒ විදිහටමයි ඇති වෙලා තියෙන්නේ. ඒක පුරුද්දක් ඒක. ඒක මම අර අර කොටස් හතර කියලා ඉන්නයි. පළවෙනි එක මේ ආස්වාස ප්‍රාස්වාස පාලනය කිරීම. දෙවෙනි එක මේ ආහාර පාලනය. තුන්වෙනි එක එකත් කියනවා මේ fasting hate speech කියලා. ඒ කියන්නේ අපි කොහොමද වෛරී භාෂාව සහ ඒක පාලනය කරගන්නේ අපි අපේ වෙනදා අතර සම්බන්ධ. හතරවෙනි එක තමයි මේ fasting movement කියලා. ඒ කියන්නේ අපේ චලනය, ඒ කියන්නේ ඒකෙන් අදහස් වෙන්නේ නිකාන් ඉන්නවා කියන එක නෙවෙයි. අපි අම්කාකාරයක දහන්නයකට සමාදින්න ඒක ගැන නැවත ආවර්ජනය කිරීම කියන අර්ථයෙන්. ඔය ඔය හතර අවුරුදු 5000කට ඉස්සෙල්ලා කිව්වත් අද කිව්වත් ඒක හරියම මම හිතන්නේ ඒක අපිට දැන් හිතාගන්න බෑ විශේෂයෙන්ම අපේ ඔය ආහාර පාලනය සම්බන්ධයෙන් සුනිල් දන්නට අර මේ සත්තු අසනීප වුණා විශේෂයෙන්ම සුනකයෝ අසනීප වුණාම කෑම කන්න තියෙනවා ඒකත් අර ප්‍රතිශක්තිකරණයට ආදාන වෙන වැඩක් ඒක ඒක හරියම ඒක රසවත් අදහසක් දැන් ඒක පුරාණ සම්ප්‍රදායන්ගේ මම කියන්නේ ලෝකේ පුරාම ඒක තියෙන නැති කියලා එක්තරා විදිහකට ওই ආහාර පාලනය පිළිබඳ දැනුවත් භාගයක් ඒක නිකන් කතන්දරයක් නෙවෙයි තාම ඒක හරි පුදුමයි කොහොමද මේ ෆිසියොලොජි නැත්තම් ඒක ඇත්ත කියලා මේ මූලික දැන් අර බෞද්ධ සම්ප්‍රදායෙත් තියෙන විදිහට ඒක නිකන් උඩින් ඒක තේරුම් අරන් නැතුව කියනවා මෙහෙම මෙහෙම කරා කියලා. නමුත් ඒක පැහැදිලිවම විද්‍යාත්මක ප්‍රවේශයක් තියෙනවා. දැන් පුදුනුත් තියෙන එක වාරයේ සමහර ආහාර අරන් තියෙන දෙකක් වුණා. නමුත් ඒ 11 12ට ආහාර ගත්තයින් පස්සේ ආයෙ පහවදා ඒ කාලයන තුන අය අහගන්නේ නැහැ. එතකොට වෙන දියර වර්ග හෝ වතුර තමයි ප්‍රසාරණය කරන්නේ. දැන් මේ දැන් යුරෝපේ නම් මේක හුඟක් ප්‍රචලිතයි. එතනින්මත් හෝ වෙනත් ආකාරයකට ඔය මේ ෆාස්ටිං නැත්නම් උපවාස ක්‍රමයක් තියෙනවා ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං කියලා. ඒ කියන්නේ පැය 16ක්වත් ආහාර නොගෙන ඉන්න කියන එක. ඉතින් දැන් මම ඒක පොඩ්ඩක් පුහුණු වෙන්න පටන් ගත්තා. පැහැදිලිවම සාදා මේ වෙනසක් වෙන්න පටන් ගන්නවා. සම්පූර්ණ මේ ඉන්ටර්මීඩියට් පාස් නේ ගන්න. ඒ කියන්නේ අපි දැන් සාමාන්‍යයෙන් රැයට ඒ කියන්නේ සුළු ආහාරයක් නැත්නම් සම්පූර්ණයෙන් ගන්න නැතුව වතුර විතරක් පානය කරනවා නම් පහෝදා උදේට ලැබෙන සුවය හරි. ඒ කියන්නේ නිින්දේ තමයි යහපත් වෙනවා. ගොඩක් තියෙනවා ඒකේ යහපත් විපාක. දැන් මම සාමාන්‍යයෙන් උත්සාහ කරනවා පිට යාළුවෙක් ගෙදරට නොගියොත් ඒක රැකෙනවා. දෙකට තුනට දවල්ට කෑමෙන් පස්සේ ආයි පහෝදා උදේ 8ට තමයි කෑම කන්නේ. ඒක මට ලැබෙන මෙච්ච විශාල මේ ප්‍රතිඵල තියෙනවා. නෑ අනිත් එක මේ යෝගවල ලංකාවේ විශේෂයෙන්ම මේ දැනට කෙරෙන මේ අභ්‍යාසවල සහ ඒ තියෙන පන්ති සහ ඉගැන්වීම සම්බන්ධයෙන් යම් යම් විද්‍යාවන් තියෙන අනිත් පැත්තෙන් ඒ කියන්නේ ඒක සනිකරම අර සුනිල් ඉස්සර පටන් ගත්ත ඒ කියන්නේ අධ්‍යාත්මික කොටස ඒ කියන්නේ ඒක මේ දැන් යෝග කියන්නේ ආගමක් නෙවෙයි නේද කරන්නේ යම් ප්‍රායෝගික අභ්‍යාසයක් එහෙම ප්‍රායෝගික අභ්‍යාසයේ ශාරීරික විතරක් නෙවෙයි ඉතින් අර ක්ලාස් වල පන්ති වල කරන ඒක ඒ කියන්නේ මිනිස්සුන්ට අවශ්‍ය බඩ අඩු කරගන්න ඒ ඒ එක එක රූපලාවන්‍ය වැඩ එක එක විදිහකට මාකට් කරන වැඩේ තියෙනවා. ඉතින් ඒකින්ද අර අර මානසික සෞඛ්‍ය සහ ආධ්‍යාත්මික සෞඛ්‍ය සහ ඒ නිරාමිස යම්මාකාරයේ ප්‍රීතියක් ඇති වෙන එක ඒක හරිය අඩුයි මේක සම්බන්ධයෙන් අවධාරණ ලක් කරන්න තියෙනවා. අර ඒ කුණ්ඩලිනී යෝගවල කරන්නේ දැන් අපි ඒ කියන්නේ මූවමන්ට් කියන එක චලනය කියන එක අභ්‍යාස තියෙනවා. නමුත් අන්තිම විග්‍රහයේදී අර ওই තුනම ශාරීරික මානසික සහ ආධ්‍යාත්මික පරිවර්තනයක් කිරීම සඳහා යම් කිසි දායකත්වයක් දෙනවා කියන එක. ඉතින් දැන් අර අර අනිත් එක අර සතසභ්‍යාස ගැන සුනිල් කියපු අර අපේ අර ජීවන පැවැත්මක් හැටියට එන එකේ හොඳ උදාහරණයක් තියෙනවා යෝගවල මේ එකට කියනවා දවස් 40ක් එක දිගට ඔබ යම් ප්‍රැක්ටිස් එකක් යම් දිනුවක් අභ්‍යාසයක් කරනවා නම් ඒක ඔයාගේ ජීවිතේ කොටසක් වෙනවා. ආ ඒක තමයි අර කාලය නේද? ඔව් ඒ කියන්නේ ඒ කට් ඔෆ් පොයින්ට් එකක් නැත්නම් අපි යම් කියන්නේ කඩේමක් හැටියට දවස් 40 කරාට පස්සේ ඒක නවත්තන්න බැරි වෙනවා. ඒක හැබැයි අනිත් පැත්තටත් සමානයි. දැන් අපි දුම්පානය කරොත් නැති ඕනම <laughs> දවස් 40 කරොත් ඊට පස්සේ නවත්තන්න බැරි වෙනවා. ඉතින් ඒකෙන් අපි මනුෂ්‍යයන් අර අර ඔය සතත අභ්‍යාසය කියන එක හරිම වැදගත් කාරණයක්. ඒ කියන්නේ කලාවේ දුන්නත් දැන් ඔබ මේ ලේඛකෙක් හැටියට මොකක් හරි වෙන අනු කූල මේ සිස්ටම් එකක් පද්ධතියක් හදාගෙන තියෙනවා නේද මම මෙහෙම වැඩ කරනවා කියලා. ඒත් එතකොට ඒක අර කියපු ජීවන පැවැත්ම බවට පත් වෙනවා. ඇත්තම යෝග කියන්නේ ජීවන පැවැත්මක් පැවැත්මක් තමයි. ඒක සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. එක්සයිස් නෙවෙයි. නෑ නෑ යෝග කියන්නේ හරියට. ඇත්තම මේක තමයි වැදගත්. ඒ කියන්නේ අපි උදේට උදාහරණයක් දෙන්න පිළිසිදු වෙන එක දත්ම දින එක ඒක සාමාන්‍ය දෙයක්. දැන් ඒ වගේ තමයි මේ මේ පුරාතන දේවල් තියෙන්නේ ඔබේ ජීවන දහම ජීවන පැවැත්ම බවට පත් කර කරගන්න ඒක මේ අමුතුවෙන් කළ යුතු දෙයක් නෙවෙයි ඒක සාමාන්‍ය දෙයක් වශයෙන් හුඟක් හරියටම දැන් භාවනාව හරිය වගේ දේවල් කිව්වත් ඒක ඒක ගැන කිව්වත් ඒක අර වෙන්න වැඩක් විදිහට දැන් හිතලා වෙනවා එක්සොටික් <laughs> එකට වටිනාකමක් දීලා තියෙනවා ඒ සාමාන්‍ය සරලහන ප්‍රශ්නේ තමයි ඔබේ ගෙදර ඔබේ ඉදිරියදා අතපතු ගා ගන්න නැද්ද <laughs> එහෙම නොකරොත් මොකද වෙන්නේ එතකොට මේ කුණු පිරিলা විනාශයකට පත් වෙනවා ඉතින් ඒ වගේම තමයි ඔබේ සිත දිනපතා පොඩ්ඩක් ඔක පිරිසුදු කරගන්න අවශ්‍යයි නේද කියලා ඒ කියන්නේ බලවහම ඒ තාම ඉතාම තර්කානුකූල ඉතාම විද්‍යාත්මක ප්‍රවේශයක් තියෙනවා. ඒ තවත් කාරණයක් තියෙනවා ඒ මිත්‍යා මතයක් තමයි දැන් මේකේ අවධානය මේ විශේෂයෙන්ම ලංකාවේ නිකන් යෝග කියන්නේ පිරිමයාය කරන එකක් නෙවෙයි කාන්තාව කරන එකක් ඒක ටික හරි සරලයි ඔබට ඒ අර මම හිතන අර වෙළඳ පොළ මේක මේ ග්‍රහණය කර ගැනීම ඇති වෙන නිසා මොකද මේක වෙළඳ පොළ අරගෙන මේක විකුණන පැකේජ් බවට පත් කරන ඒකට රූපලාවන්‍ය සඳහා අර සෞම්‍ය කතාව නෝ පිරිමයන් ජීවිතකට මේ කාන්තාව යෝග කරනවා ඒක මම හිතන්නේ වශයෙන් දැන් මේ වගේ දේවල් වෙනවා අපි කියන්නේ හැබැයි පැරණි දැවීම් සහ ඒ නිපුණතා පද්ධති මේ ඉතින් අද තියෙන ලිබරල් ආර්ථික ක්‍රමය තුළින් නැවත නැවත අර ඕනම හොඳ දෙයක් විකාරයක් බවට පත් වෙනවා ඒක ඒක වෙනදස්ලේ යම් කිසි මේ බඩුවක් භාණ්ඩයක් බවට වෙළඳ භාණ්ඩයක් බවට පත් වෙන්න පුළුවන් ඒකෝර අර ඔබ කියන්න ආපු මම හිතන වැදගත් දේ අපිට අද වෙලා නැතුණා ඒක අර අභ්‍යන්තරයේ තිබිච්ච මූලික ස්පිරිට් එක ආත්මය ඒකේ තියෙන අත් වශයෙන් ඒක නැති වෙලා ඒක මොකද පුරාණ අරමුණේ තියෙනවා දීර්ඝ ගමනක කොටසක් විදිහට මේක දකින්නේ සාධනා කියලා මේගොල්ලෝ කියනවා නිරන්තර නිරන්තර කළ යුතු දෙයක්. ඒකට මේක මේ කෑල්ල පැකේජ් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. සාධනා සාධනා කොටසක්. ඒකට ඒකේ අර අභ්‍යන්තරදී ප්‍රධාන අරමුණු එහෙම පිටම ගැලවිලා යනවා. ඒ කියන්නේ අනිත් පැත්තේ පොඩි එකක් තිබුණා. ඔය අපි දැනට අත්විඳින යම් යම් මානසික තත්ත්වයන් කාංසාව වෙන්න පුළුවන්, විෂාදය වෙන්න පුළුවන්, අම්මාකාර ආකාරයක ශිතමය අත්දැකීම් වෙන්න පුළුවන්. ඒවට ඒ කියන්නේ දැන් අපි යෝග පන්තියකට ගිහලා එළියට ආපුවම ඒක ඉවරයි. ඊට පස්සේ ජීවනයේ වෙනම විදිහට පටන් ගන්නවා කියන එක අර අර කෑල්ල ආපහු Tamange දැන් සරල උදාහරණයක් ගන්නෝ කේන්තිය පාලනය. ඒතර ඒකයි යෝගයි හොඳ සම්බන්ධයක් අර අර කියපු දැන් ඔය වෙළඳ පොලේ විකුණන කැලී ටික තියෙනවනේ. ඇත්ත වශයෙන් යෝගා ඒ පැත්තෙන් තියලත් ඒක කරනවා නම් ඒක අර අතුරුඵල වශයෙන් ලැබෙන දේ. ඒක සාමාන්‍ය ගමනේදී වෙන්න පුළුවන් දේවල් ගොඩක් වෙන. මෙහෙම රාමු කරන්න බෑ ඒක. ඒ අතුරුඵල වශයෙන් බයි ප්‍රොඩක්ෂන් ඒවා ඉතින් ලැබෙනවා. ඉතින් ඒකයි කතාව මම හිතන්නේ අපේ මේ මෙහෙම තමයි සිටිජ සම්භාෂණ. අපේ කතාබහ ටිකක් අවසාන කාලයට එමින් පවතින වෙලාවේ මේ අපි හැරිලා බලනකොට මේ අභ්‍යන්තරික වශයෙන් අපේ ජීවිතේ ආපු කතන්දර ඇතුලේ ඒ එළිය අපි දිගට තියාගෙන යන්න හරි අවශ්‍යතාවයක් තියෙන කොහොමද කරන්නේ මොකද මේ කාලේ මිනිසුන් ගා කර අපි වරින් වර කතා කරන වගේ අතීතයට ඇදෙනවා තියෙන දේ ගැන දුක් වෙනවා නමුත් ඔබ කියන ඔය යෝග අභ්‍යාස තුනක් තියෙනවා මේ මම ඒකට කරන කවුන්ට් බලලා ටියුන් වෙනවා වගේ වැඩක් මේක නැවත නැවත ජීවිතය පුනරුත්ථාපනය කරගැනීමේ දිනු කරගැනීමේ ක්‍රියාදාමද ඒකත් අපිට තව ටිකක් ඉගෙන මතක් කරොත් හොඳයි කතා කරන්න. ඒකට මම ටිකක් මේ කෙලින්ම යෝග සම්බන්ධුන් නැතුණත් අපි කලාව ගැන කතා කරපෙන්න මේ හෙන්රි කිප්සන් ලියපු කවි ඔබ ගොඩක් පරිශීලනය කරලා ඇති. ඒකෙදි මේ එක කාලයක මම හිතන්නේ 2006 විතර ඉප්සන් ලියු කවි කියලා පොතක් නිකුත් වුණා. ඒක තියෙනවා මේ ඉප්සන් කවියක් ලියලා තියෙනවා කවිය කියලා. මේක ඉතාම හොඳ පරිවර්තනයක් නෙවෙයි. නමුත් ඒ මේක මට කියනකොට හිතුණා මේ යෝ මේක සම්බන්ධයි කියලා. මම මේ කවිය කියලා ඒකේ සම්බන්ධතාවය චුට්ටක් කියන්නම්. මේ කවිය පටන් ගන්නෙ මෙහෙම. ජීවත් වීම නම් හදවතත් බුද්ධියත් නිදැල්ලේ යා නොදී රැක ගැනීමේ සටනකි. ලිවීම නම් මොහොතකට වාඩි වී ආත්මයේ අතුලාන්තය විනිශ්චය කිරීම. ඒ කියන්නේ දැන් මම මේකට ලිවීම වෙනුවට යෝග නම් මොකකට වාඩි වී ආත්මය අතුලාන්තයේ විනිශ්චය කිරීම කිව්වොත් ඒක යෝගවල මේ මම හිතන්නේ මූලික හරයම නැවතත් ප්‍රති නිර්මාණය වෙනවා කියලා. ඒක ඉතාම රසතර මුල් අදහස ඉතාම මේ ඉතාම කියුණු අදහසක්. මොකද අපි හුඟාකුලට සාමාන්‍ය බොහොම මේ අරාජික අදහස් කියන ජීවිතය ගන්නවා. මෙතන තියෙනවා ඊට වඩා ජීවිත සංවිධානය කරගන්න කියන එක නේ. පාලනය කරනවා යතුළු අභ්‍යන්තරව සංවිධානය කරගන්න කියන. අපේ කාලය අවසන් උපාධිය අද ඉතාම අපි බොහොම උනන්දු සහගත දේවල් ගැන කතා කරන්න යොමු වුණා පමණයි. අද අපේ වැඩසටහනට තාක්ෂණික සහයෝගය දුන්නා ලෝකාගම වගේ අපි ඇයට ස්තුතිවන්ත වෙනවා. අපි නැවතත් ඔබ හමු වෙන බලාපොරොත්තු වෙන අද ඔබට ආයිබෝන් කියනවා. ආයිබෝන්. ආයිබෝන් සනි. සිටිච චින්තනයේ සහ හදවතේ ඉම් ගල් ගලවන සන්තාගාරය ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන. නිෂ්පාදනය රාජිත දිසානායක.